අපි පැහැදිලිව වෙනස් වෙන්න ඕනේ. අපි හැමදාම මතක් කරන්නේ මේ තියෙන කෙටි ජීවිතය කොයි වෙලාවෙ ඉවරද කියන්න බෑ. එතකොට වෙනස් වෙවි අත්හදා බලන්න වෙලාවක් නැහැ. ඒකින්ද වෙනස් වීම සිද්ධ කරගන්න ඕනේ නිවැරදිවම නිවැරදිම වෙනස් වෙන්න නම් අපිට මඟ පෙන්වීමක් තියෙන්න ඕනේ. නිවැරදි මඟ පෙන්වීමක් තියෙන්න ඕනේ. එතකොට නිවැරදි මඟ පෙන්වීම අපිට ලැබෙන්නේ ලෝක අවබෝධ කරගත්ත කෙනෙක්ගෙන්. තුන් ලෝකයේම අඩුවක් නැතුවම අවබෝධ කරගත්තේ උත්තමයාණන් වහන්සේට කියනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා. අඩුවක් නැතුවම අවබෝධ කරගන්න උත්තමයාණන් වහන්සේ නමකට. ඉතින් ඒ අනුව ඒ දේශනා කරපු ධර්මය අපේ ජීවිතයත් එක්ක සංසන්දනය කර කර සංසන්දනය කර කර අපි බලන්න ඕනේ අපි නිවැරදි තැනකද ඉන්නේ කියලා. එහෙම බලමින් නිවැරදි වෙන්න ඕනේ. ඉතින් මේ නිවැරදි නිවැරදිවම සිද්ධ වෙන වෙනස සඳහා අපි විමසා බලන්න ඕනේ, ප්‍රත්‍යක්ෂා කරලා බලන්න ඕනේ. ඉතින් ඒකින්ද මේ වෙලාවේ පුංචි ප්‍රත්‍යක්ෂාවක් සිද්ධ කරනවා බෞද්ධයෙක් විදිහට අපි නිබන්ධව අපි දිහා හැරිලා බලලා හැදෙන්න ඕනේ කියලා අපි මේ වැඩසටහනේදී සඳහන් කරා. හ්ම් සැබෑවටම මට මම මේ ලෝකයේ ජීවත් වෙන අය අතරින් වාසනාවන්තයෙක්. ඇයි මම තෙරුවන් සරණ ගිය උපාසකේ උපාසිකාවක් නැත්නම් භික්ෂුවක් භික්ෂුණියක්. තෙරුවන් සරණ ගිය මට නිබඳව පිහිට සරණ තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් මහා සංඝරත්නයේ. ඒක දැන්නවත් දන්නේ නැහැ. නේද? ඒක දැනෙනවද කියලා මම අහන්නේ. පිළිට සරණ තියනවා කියන්නේ අසනීප වෙනකොට හොඳ වෙන්න. එතකොට එක එක ලෞකික ජීවිතයේ නොයේකුත් ගැටලු සහගත තත්වයන් එනකොට ඒවා නැති වෙන්න බුදුහාමුදුරන්ගේ පිළිට තියනවා දැන්නලා තියනවද? එහෙම තියනවා කියලා විශ්වාස කරනවා. හැබැයි ඒක ඇතුළතම දැනෙනවද? ඒ කියන්නේ කිසි අඩුවක් නැතුවම දැනෙනවද? බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණේ ඒකටද දන්නේ නේද? අපි හොඳට සාකච්ඡා කරන්න ඕන කාරණාව මම මතක් කරන්නේ. මම බුද්ධ ශාසනය පාවිච්චි කරලා තියෙන්නේ මොකටද? කියලා අපි බලන්න ඕනේ. ඔන්න ප්‍රත්‍යක්ෂාව. මගේ අතීත කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම, වර්තමාන අනාගත කාය වාග් මනෝ කර්මයන් හොඳින් විමසා නිවැරදි කර ගැනීම ප්‍රත්‍යක්ෂාවයි. දැන් අපි උත්සාහ කරන්නේ සූදානම් වෙන්නේ මගේ බෞද්ධ භාවිතය මොකද්ද? බෞද්ධයෙක් විදිහට මගේ භාවිතය ධර්මය භාවිතා කරලා තියෙන්නේ මොනවද? බෞද්ධයෙක් විදිහට මම මට උරුම වෙච්ච බුදුරජාණන් වහන්සේගේ ධර්මය මම පාවිච්චි කරලා තියෙන්නේ මොනවද? හුඟක් අය පාවිච්චි කරලා තියෙනවා මේ හවසට පාන්ති සමාදන් වෙන්න. ගෙදර පහන තියන්න. නේද? වැඩ කරන්න ඉස්සෙල්ලත් පහළට යන්න. හුඟක් වෙලාවට ඇයි? ඇයි හුඟක් වෙලාවට ඒ වගේ පහන තියන දැන් උදේට රැකියාවට යන අය පහන තියලා මොනවද එහෙම ගියේ නැත්තම් මොකද නිකන් හිතේ? අනතුරක් පාන්න හරි. අනතුරු වෙන එක නවත්ත ගන්න උදේම පහන තියන්න ඕන. අන්න ඒ වගේ අදහසක් අපේ අයගේ තියෙනවා. නේද? ඊළඟට මොනවා හරි උත්සවයක් පටන් ගන්න වෙලාවක පාසල පටන් ගන්න වෙලාවක රැකියාවක් නැත්නම් ස්ථානයක හුඟක් බෞද්ධ මධ්‍යස්ථානවල සහ පාසල් වල එහෙම උදේට පන්සිල් සමාදන් වෙනවාමයි නේද එහෙනම් යම් කිසි කටයුත්තක් ආරම්භ කරන්න සින් පන්සිල් සමාදන් වෙනවා ඒකෙන් එදාට අවසර මේ ළමයින්ට මොනවාරි හම් වෙනවද දන්නේ එහෙනම් ප්‍රයෝජන නැති විදිහකට අපරාධ කාර්යයක් නාස්ති කරලා තමන් දා. නේද? ඔව් විශ්වාසයක් තියෙනවා යම්කිසි විශ්වාසයක් තියෙනවා මොන හරි ආරක්ෂාත්මක විශ්වාසයක් විතරයි. නේද? දැන් දෙවියෝ ගැනත් විශ්වාසයක් තියෙනවා මිනිස්සුන්ට. ඒකෝර අපි භාවිතා කරන්නේ මේක වහගෙන. ඊළඟට අපේ පවුල් වල සමහර වෙලාවට ඥාතීන් මේ පරිල යනවා. ඇත්තම කතා කරොත් සාමාන්‍ය සමාජයම කියන්නේ මේ විශේෂිත ධර්ම දේශනා නේ සාමාන්‍ය සමාජයේ දැන් මේ වෙනකොට තමයි අපිට ඇත්තටම දන්නාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේට පින් සිද්ධ වෙන්න අපිට ගෙදර ඉඳන් බණක් අහගන්න විශේෂ බණ අහගන්න අවස්ථාවක් ලැබෙනවා. ඉන් පෙර ආතුව අපිට බණ අහන්න උගාක් වෙලාට අපි ධර්ම දේශනා වශයෙන් සංවිධානය කරන්නේ ලෞකික අරමුණු වලින්ද ලෝකෝත්තර අරමුණු වලින්ද? ලෞකික අරමුණු මොනවද? අම්මා මැරුණා, සීයා මැරුණා, ආච්චි මැරුණා වෙන කරන්න දෙයක් නෑ. ඒ හින්දා පින් ටිකක් අනුමෝදන් කරන්න බණක් කියවන්න ඕනේ කියලා. මම හැමදාම අහනවා කොයි ගෙදරද මගේ ඥාතීන්ට ධර්මය තේරුම් කරවන්න ඕනේ. ඒකෙන් එයාලට මහා ලාභයක් වෙනවා. ඒ සඳහා මම ධර්ම දේශනාවක් සංවිධානය කරන්න ඕනේ කියලා. ඒ ප්‍රධාන අරමුණ ඒක කරගෙන ධර්ම දේශනා සංවිධානය කරපු තැන හොයාගන්න බොහෝම අමාරුයි. බැරිලාත් කට්ටිය මැරුණ නැත්නම් බණ නැතු වෙනවා. නේද? හ්ම් මැරිච්චාට විසඳුමක් විදිහට තමයි ධර්ම දේශනාව පින්දෙන්න. ඒතකොට දානත් කොහොමද දන්නේ? අනේ මේ උන්නාන්සලා ඒකාන්තම් පරිපූර්ණං ඒකාන්තම් පාරිසුද්ධං යන පිළිද පිළිවෙලටම පිරිසිදුවම පරිපූර්ණවම ධර්මය අවබෝධ කරගන්න පිළිපන්න අය මේ කටියට සිව්පසේ නැති වුණොත් එහෙම නේද ලොකු ගැටලුවක් වෙනවා. ඒකින්දා අපි මේ හම්බ කරපු දේවලුත් අරගෙන අනේ ඔබ වහන්සේලා නිවන් දකිත්වා කියලා අරමුණෙන්ද අපි දාන දෙන්නේ. ඒකටමද දාන දෙන්නේ. <laughs> උන්වහන්සේලා බොහෝ පින්වන්තයි පින්වන්තයට මොන හරි දීලා අපේ නැරිච්චයට පින් දීම නේද බලන් ගියා මේක මල ලතෝනියක් <laughs> මේ ආගම කියලා මේ බුද්ධ ආගම කියලා අපි භාවිතා කරන්නේ මැරිච්ච අය වෙනේ වැඩිපුර වන්නන් දකින්න. ඒක හොඳට පැහැදිලි වෙනවා. විහාරස්ථානවල සමහර විහාරස්ථාන ගොරල්ල කනත්ත වගේ. ඇයි? ඔක්කොම මරණ දඬුවම් ටික එකේ. මේ කනත්තට ගියාම ඒක නිවන් සප ලැබේවා වගේ විගහතේ කළුපාර ගලෙන් නේද? ගල්වල කොට පියවා තියෙනවා නේ ඒ වගේ ඒවා. වෙන එකක් ඕනේ නැහැ පින්නත් නේ. විහාරස්ථානට පූජා කරන පිඟානේ පවා වටේට රවුමට මොකද කරලා තියෙන්නේ? නේද? මම දැක්කා ඊයේ පෙරේද දර්ශනයක් අපි නොහිතන දෙයක් රුපියල් 750ක් ලැබෙනවා ළමයෙකුට මේ මම දැන් ඇඳුම් සදා වෙන්න ඇති. මම උඩින් උඩින් දැක්කේ ඔබ. හැබැයි මේ ප්‍රධානය කරන වවුචරය ඊට වැඩිය ඊට වැඩිය විදමක් කරනවා. හරි. ඉතින් මේ ඔක්කොම විපරීත සත්‍යකටපත් වෙලා අපි යමක් විමසන්නේ නැහැ. මම මෙහෙම මෙහෙම අහනවා. සාරා සංකේ කල්පලක්ෂය කියන කාලය ගැන විතරක් අපි පොඩ්ඩක් අවධානය යොමු කරන්න ඉක්මනින් කරමු අපි මේක. සාරා සංකේ කල්පලක්ෂයක් කිව්වහම අසංකේ කියන්නේ ගණන් කරන්න බැරි තරම්ම ලොකු ඉලක්කමක් සංඛ්‍යාවක්. එතකොට ඒකට බිඳු ගණනක් තියෙනවා. එනනේ ගණන් කරන්න අමාරුම එකක්. නමුත් කල්පයක් කියලා කියන්නේ යොදුනක් දිග උස පළල පෙට්ටියකට අබ පිරෙව්වොත් අවුරුදු 100කට සැරයක් එක අබෑටයක් අයින් කරොත් අබ ඉවර වෙනවා. කල්ප ඉවර වෙන්නේ නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. ඒක උදාහරණයක් විතරයි. ඒ වගේ ලක්ෂ හතරක් කල්ප පෙරම්දම් පුරනවා නියත විවරණ ගත්තයින් පස්සේ විතරක් බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පත් වෙනවා. තනියම මේ ලෝකේ අවබෝධ කරගන්නවා. එතකොට මට ඕන ඔය පුදුමය මේ වෙනත් පුදුමයක් බවට පත් කරන්න. මේ කල්පලක්ෂ ගානට වෙන මේ අවුරුදු ගාන. ඒ අවුරුදු ගාන එතකොට ලක්ෂ අසංකේය ලක්ෂ හතරක්. අසංකේය කල්පලක්ෂ හතරක්. කියන අවුරුදු ගාන මේ බුද්ධ ශාසනයෙන් එක බුද්ධ වදනක් හරි ඇහිලා ප්‍රයෝජන ගන්න පිරිසක් ඉන්නවනේ මේ ගෞතම බුදු ශාසනේ. ඒ පිරිසෙන් බෙදුවොත් එක්කෙනෙකුට අවුරුදු කීයක් එයිද? එක්කෙනෙකුට අනිවාර්යයෙන්ම අවුරුදු ගාණක් වෙනව නේද? එහෙනම් මහා බෝසත්ත්වයන් වහන්සේ අපි එක්කෙනෙක් වෙන්නේ අවුරුදු ගාණක් අවුරුදු ගාණක් මහන්සියලා තියෙනවා අපි එක්කෙනෙක් වෙන්නේ. හරි එහෙම තමයි මේ ශාසනය හැදෙන්නේ. ඒ මොකටද දන්නේ? ඇයි එහෙම මහන්සි වෙන්නේ? මිරිගුව පිටිපස්සේ වතුර කියලා හිතාගෙන යන මුව වගේ මං අහනවා අපි හැමෝම මොනවද මේ ජීවිතේ හොයන්නේ? සතුට හොයන්නේ නේද? ඇත්තටම හැම කෙනෙක්ම හොයාගෙන යන්නේ සතුටද නැද්ද? හැම වෙලාවෙම හැම දෙයකදීම නේද? දැන් හම්බෙලාද? දැන් සතුටෙන්මද? හම්බෙච්ච ඒවා තියව නැහැ කියන්න බෑ. ඒවා ස්ථිරද? අනිවාර්යෙන් ඒ සතුට නැති වෙනවා කියලා දන්නවද නැද්ද? දන්නවා. එහෙනම් සතුට හොයාගෙන යන ජීවිතයේ අන්තිමට සතුට නැත්තරම නැති වෙනවා කියලා දන්නවනම් අවසාන ප්‍රතිඵලය සතුටක්ද? එහෙනම් පරදිනවද නැද්ද අන්තිමට? එහෙනම් අපි ඉන්නේ මොනවා වෙන්නද? පරදින්න ඉන්නේ. හරි. නමුත් මේ తాවකාලික හැම දෙයකින්ම අපි හිතන සතුට හම්බ වෙනවා කියලා. උදාහරණයක් බයිසිකලයක් තිබ්බොත් තමයි මට සතුටින් ඉන්න පුළුවන් කියලා හිතන ළමයා බයිසිකලයක් ගන්නවා සතුටක් තියෙනවා දැන් බයිසිකලේ තියෙනවා සතුට නැහැ මොකද කියන්නේ ගෙයක් හදාගත්තාම තමයි සතුටින් ඉන්න පුළුවන් කියලා හිතාගෙන ලොකුවට මහන්සිලා ගොඩ දුකෙන් ගෙයක් හදනවා දුක් වෙලා දුක් වෙලා මහන්සිලා ගේ තියෙනවා සතුට නැහැ එහෙනම් ওই බාහිර දේවල් වලින් සතුට හම්බෙන්නේ නැහැ නේද සතුට කියන එක හදාගන්න පුළුවන් මානසිකව සකස් වෙලා. හරි. ඇතුලෙන් උපදවා ගන්න පුළුවන් නිදානයක් තියනවා නම් බාහිරින් හම්බ කරන්න යන්න ඕනද? ගේ මැද නිදානියක් තියෙනවා කියලා අපේ තාත්තා කියලා මැරුණා. මම මේක පරිසම් කරගෙන හරියට ගිහින් දුක් වෙනවා හම්බ කරගෙන යනවා. හොඳම වැඩේ ඒකද මේක මතු කරගන්න එකද? ඒ වගේ බාහිර කිසිම වස්තුවකින් නැතුව ඇතුළෙන්ම සතුට උපදවා ගන්න පුළුවන් ක්‍රම වේද තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒක උපදවා ගන්න නැතුව අපි හැම වෙලේම දුකටපත් වෙන බාහිර වස්තු වලින් සතුට හොයන්න එක එක එක එක වස්තු අපේ ජීවිතයට එකතු කරගෙන අන්තිමට මූණ වෙලලා ඉන්නවා. මොකද කියන්නේ? එහෙමද නැද්ද? හන්දර මූණේ ළඟ ඉන්නවා මේ බලනකොට මොකද? මට මමයි වෙන්නේ මට කවුරුවක්වත් නැහැ මට කිසි කෙනෙක් සලකන්නේ මට ආදරෙන් කතා කරන්නේ මට නේද රටේ නැති ඕවා ඒ විස්තරේ කියන්න ගත්තොත් අයියෝ මොකද කියන්නේ ප්‍රශ්න විස්තරේ කතා කරමුද දවසක කාටියට තියෙන ප්‍රශ්න විස්තරේ කතා කරොත් ඒක කතා කරලා ඉවර කරන්න බැරි තරම් ප්‍රශ්න ගොඩක් ඉන්නවා. ඒ ඔක්කොම තියෙන්නේ මං කැමති විදිහට නෑ. ඔය ඔක්කොම ප්‍රශ්න ගොඩම වැටෙන්නේ කොතෙන්ද? මං කැමති විදිහට නෑ. මං කැමති විදිහට නෑ කියලා. එහෙමද නැද්ද? කැමති විදිහට නැති වුණොත් දුකයි. කැමති විදිහට නැති වුණොත් දුකයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් පිච්ඡන්න ලැබෙති සම්පි දුක්ඛං කැමති දේ ලැබීම දුකයි. අපි කැමති දේ ලැබීම හින්දා දුක් ඇති වෙනට අපි කරන්නේ වටේ මට කැමති දේ හදන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කැමැත්ත අයින් කරගන්න එක. හිතේ තියෙන කැමැත්ත අයින් වුණොත් කැමති දේ නොලැබීම වෙනවද? කැමති දේ නොලැබීම කියන සිද්ධිය සිද්ධ වෙන්නේ නැත්නම් ප්‍රශ්නේ ඉවරයි. එහෙනම් කැමති දේ නොලැබීම වෙන්නේ නැහැ කැමැත්ත නැත්තම්. හරිද? මට මේ එහා පැත්තේ මට කැමති විදිහට එහා පැත්ත හදන්න ගියාම මොකද වෙන්නේ? මගේ ළඟ ඉන්න කෙනා කැමති ඒ විදිහට නෙවෙයි. එයා වෙන විදිහකට හදනවා. හරි අපි දෙන්නම එකතු වෙලා කොහොමද සම්මුතිය කරනවා ඊළඟ එක්කෙනා වෙනත් විදිහකට හදනවා. ගෙදරක දෙන්න තුන් දෙනෙක් ඉන්නවනම් කොහොමද දුකටපත් වෙනවා කියලා. නේද මේ පැටලවිල්ල තේරුම් ගන්න නැතුව අපි ලොකු රණ්ඩුවක ඉන්නවා. නේද? ජීවත් වෙනවා කියන්නේ රණ්ඩුවක්ද නැද්ද? පුදුම රණ්ඩුවක් ඒක. නේද? ඒ කියන්නේ මේ මරා ගන්නවා කියන එක නෙවෙයි ඇත්තම කතා කරොත්. මේ කියන්නේ ජීවත් වෙන්න එපා කියලා නෙවෙයි මම මේ කියන්නේ. තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕනේ. තේරුම් ගත්තාම ප්‍රශ්නේ ඉවරයි. මේක තමයි தත්ත්වය. අවුරුදු 50ක විතර විවාහ ජීවිතයක් තියෙන අම්මෙකුගේ තාත්තෙකුගේ මම එක දවසක් ඇහුවා මේ විවාහ ජීවිත 50ක් විතර කොහොමද දැන් මහත්තයා තේරුම් අරගෙන තියෙන්නේ තාම නෑ හඳුනන්නේ මහත්තයාගෙන් ඇහුවා තාත්තගෙන් ඇහුවා කොහොමද දැන් අම්මව තේරුම් අරන්ද තාම නෑ දැන් 50යි විවාහ ජීවිතේට 50යි තාම නෑ කාටවත් කාවත් තේරුම් ගන්නේ බෑ. ඇයි? ඔය තේරුම් ගැනීම ගැන කතා කරනවා නම් කොහොමද? අන්ධයෙක් යන්තම් පාට පේන අන්ධයෙක් කටුස්සෙක් තේරුම් ගන්න ගියොත් කටුස්සගේ පාට තේරුම් ගන්න ගියොත් මොකද වෙන්නේ? හරි අන්ධම් පෙනියා යන්තම් බලලා තීරණය කරනවා මේ කා කහ පාට කටුස්සෙක් තමයි කියලා. එතකොට මොකද වෙන්නේ? කටුස්සගේ පාට මාරු වෙනවා. ඊට පස්සේ බලාගෙන අනේ මට වැරදිලා වගේ මේක කොළ පාට එකෙක් වගේ කියලා. කොළ පාට කියලා ස්ථීර කරගන්න හදනකොට සතු පාට වෙනවා. ඒ වගේ තමයි අපිට අනුන්ගේ හිත කටු යන්තම් අන්දමනතර යන්තම් හරි පාට පේනවා. අපිට අනුන්ගේ හිත පේන්නේ පේන්නේ. අපි හැම වෙලෙම අනුමාන කරගෙන ඉන්නේ. නේද? මේ අනුමාන කරගෙන ජීවත් වෙන ජීවිතේ මට ගොඩක් ආදරය ඇති, මාත් එක්ක තරහ ඇති, මට ඊර්ෂ්‍යා ඇති, ක්‍රෝධ ඇති, ඔක්කොම ඇති ඇති ඇති ඇති ඇති මොකුත් පේන්නේ නැහැ. අඳුරේ ඉන්නයි වගේ. නේද? මෙන්න මේ වගේ අසරණ තත්ත්වයක් තියෙන අපිට. ලෝකයේ ඇත්ත తත්වය දන්නේ නැතුව අතපත ගගා ජීවත් වෙන අපිට. හරිද? ජීවිතයේ ඇත්ත දකින්න අවශ්‍ය කරන සියලු දේ උපයාස අපයා දෙන්න තමයි අච්චරකල් මහන්සි වුනේ. හරිද? අච්චරකල් මහන්සි වුනේ මේ දුක් විඳින මහා ජනතාව නේද? නැත්තම් ලෝක සත්වයාව දුකෙන් මුදවීම සඳහා බඩගිනි කෙනාට කැම ටිකක් දුන්නාම ගින්නක් නෙමෙනවා. ඒක පොඩි වෙලාවකට ගිය ගින්න දිවෙන්නේ. පිපාසා කෙනාට වතුර ටිකක් දුන්නාම පොඩි ගින්නක් නිවෙනවා. අවශ්‍යතාවයන් සපයා කළා දුන්නාම චූටි චූටි ගින්න නිවෙනවා. අපි කියන ඒවට දාන කියලා. අපි එහෙනම් ඒ වගේ දාන දෙනවා. නේද? ලෝකේ නිවෙන්නෙම නැති ගින්න තමයි තණ්හා ගින්න කියන එක. ඒකපත් වෙන හිතේ. නේද? ඒ ගින්න යට යනවා පොඩ්ඩක් නැත්තම් ඒකට කෑමක් දානකොට චුට්ටක් යට වෙනවා. චූට්ටක් යට වෙලා ඒක නැවත බුරුබුරා නැගෙන ඊටත් වඩා වැඩියෙන් මේ ප්‍රහාරය ඊට පස්සේ එන්නේ. හිතන්න බලන්න කෙනෙක්ව දැකීමෙන් මට සතුටක් ඇති වෙනවා නම් එයාව දෙවෙනි සැරේ දකින් දැකීම සඳහා තියෙන ආසාව එන්න එන්න වැඩි වෙනවද නැද්ද? තව සැරයක් දකින්නකොට, තව සැරයක් දකින්නකොට, තව සැරයක් දකින්නකොට නොදක ඉන්න බැරිකම එන්න එන්න එන්න වැඩි වෙනවද නැද්ද? එහෙනම් තණ්හා ගින්නට හරියට පින්නත් මේක හරිය විකාරයක් ඇත්තම කියනවනම්. හරි මේ විකාරයේ තේරුම ගිහි ජීවිතය අතරින් කියන එක නම් නෙවෙයි. අවබෝධයෙන් පැවිදි ජීවිතයත් අතරින් යන හැමෝටම. නේද? අවබෝධයෙන් ජීවත් වෙන්න කියන එක මේක තේරෙනවා. ඇහැ කන නාසය දිව ශරීරය කියන්නේ හරියට නිකන් ගිනි ගොඩවල් වගේ. ඇයි ගිනි ගොඩවල් වගේ කියන්නේ? මොනවා දැම්ම පිච්චෙනවා. දාපු දෙේ නැහැ. මං අහනවා ඊයේ හැන්දෑව සින්දුවක් අහලා සතුට වුණා නම් කෝ දැන් ඒ සතුට ආය අහන්න ඕනේ. ඒක පිච්චිලා ගියා වගේ. කැමති රූපයක් ඔය ඇස් දෙකට කැමති රූපය සතුටු වීම සඳහා කීසරයක් පෙන්වලා තියනවද? කීසරයක් පෙන්වලා තියනවද? ඇද්ද දැන්? ඇද්ද? තා පෙන්වන්න ඕනද නැද්ද? ඒ පෙන්න පෙව්වකෝ. පෙන්වන්නේ සතුටු වෙන්නනේ. දැන් පෙන්න පෙව්වකෝ. ගිනි ගොට්ට දාලා වගේ. පිච්චිලා. අපි ළඟ තියෙන ඇහැ කරනාසය දිය ශරීරය කියලා කියන්නේ හරියට නිකන් ගිනි ගොඩවල් වගේ. ඒවට කොච්චර දුන්නා මදි කීපේව කොතනකවත් ඉතුරු වෙන්නේ ඉතුරු වෙන්නේ නැහැ. එකම රූපය, එකම ශබ්දය, එකම ගන්ධය, එකම රසය, එකම පහස කොච්චරවත් දෙන්න වෙලා තියෙන්නේ. රසය දෙන දුන්න නැත්නම් ගිනි ගන්නවා. ඒකට ගිනි ගොඩවල් වගේ කියේ. දුන්න නැත්නම් ගිනි ගන්නවා. හැබැයි දෙන්න දෙන්න දෙන්න දෙන්න ගිනි ගොඩ පත්තු වෙන ප්‍රමාණය එන්න එන්න වැඩි වෙනවා. මෙන්න මේ ගින්න නිවන්දයි මේ ගින්න දැකලා දරුවෙක්ගේ ගිනි දරුවෙක් දරුවෙක්ගේ දුක් දැකලා දෙමව්පියෙක් ඒ දුක් නැති කරගන්න වෙහෙස වෙනවා වගේ දසදහස් ගුණයක වෙහෙසක් ඇති කරගත්තා බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ විදිහට මම මේ කාරණාව सिद्ध කරනවා කියලා අන්න එහෙම දැඩි වැඩපිළිවෙලකට ආවා. හරි. මේ වැඩපිළිවෙලට ඇවිල්ලා මම මූලිකව මතක් කරන්නේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. පත් වෙලා ටික කලකින්ම සති දෙකකින් වගේ කාලයකින් මාරය ඇවිල්ලා ආයාචනාවක් කරනවා. දැන් පිරිනිවෙන්න ඕනේ. දැන් පිරිනිවන් පාන්න ඕනේ කියලා. හැබැයි ඒලා බුදුරජාණන් වහන්සේ අපි ගැන විශ්වාසයක් තියලා අපි හැදෙන්න ඕන විදිහ මාරයට දේශනා කරා. පවිතු මාරය මාගේ ශාසනයේ සිව්වනක් පිරිස වික්ත විනීත විශාරද බහෝසුත ධර්මදර ධර්මයන් නිපිහිටි අනුධර්මයන් නිපිහිටි ගුරුවරයාගෙන් අසාගත් දේ කියන, දේශනා කරන, විභජනය කරන පරමත ධර්මයෙන් විසඳාලන ප්‍රතිහාරයක් කොට ධර්මය දේශනා කරන පිරිසක් විහි වෙන තුරු මම පිරිනම් පාන්නේ නැහැ කියලා. එහෙනම් අන්න එහෙමයි බුදුරජාණන් වහන්සේ සිව්වන පිරිස ගැන අදහස් කරපු විදිහ. ඊට පස්සේ අවුරුදු 40 ගානකට පස්සේ චාපාල චෛත්‍යයට ඇවිල්ලා මාරයා නැවත මතක් කරනවා ඔබ වහන්සේගේ සිවණ පිරිස අර කිව්ව ඔක්කොම ලක්ෂණයන්ගෙන් දැන් යුක්තයි දැන් පිරිනවම් පාන්න කියලා. එහෙමයි ආයු සංස්කාරය අතහරින්න අතහරින්න යන්නේ ආරාධනාවේ පස්සේ ආනන්ද හාමුදුරගේ ප්‍රමාද දෝෂයත් එක්ක. ඉතින් එහෙනම් අපෙන් බලාපොරොත්තු වෙච්ච දේ ඒක. මුළු බෝධිසත්ව අවදියම බොරුවක් කියන්නේ. එතකොට වෙසන්ත රජුර වෙලා කරපු වීරිය අපි දැක්කා. අහලා තියෙනවා. නේද? හැම තැනකදීම ඒකුත් කැපකිරීම. අම්ම තාත්තට සලකන්නද නේද? එක එක එක එක ආකාරයේ උපක්‍රම යොදමින් හැම දෙයක්ම සිද්ධ කරමින් තමන්ගේ දානය, සීල, නෙක්කම්ම, වීරය, ප්‍රඥා ආදී වශයෙන් තියෙන කන්ති සත්‍ය අදිෂ්ඨාන මෛත්‍රිය උපේක්ෂාව කියන පාරමිතාවන් පරමත්ත පාරමිතාවන් බවට පත් කරගන්න නොඉඳපු දුක නෑ එදා සුමේද තාපසයා වෙලා ඉන්න වෙලාවේ දීපංකර බුදුන් දවසේ නිවන් දකින්න තිබ්බා ඔය සාරාංශයේ කල්පලක්ෂ 4ට ඉස්සෙල්ලා ඒ නිවන් දකින්න පුළුවන්කම තියෙද්දී නියත විවරණ ලබාගෙන අඩියක් හරි තිබ්බනම් හුස්මක් හරි ගත්තනම් කඳුලක් හරි හෙළුවනම්, දහඩියක් හරි හෙළුවනම් ඒ ඔක්කොම කවුරු වෙනවද? අපි වෙනේ. ඇයි නිවන් දකින්න පුළුවන්කම තියාගෙනනේ අතහැරියවද? එහෙනම් ඒ ඔක්කොම මා වෙනේ. අපි වෙනේ. එහෙනම් එහෙම දේවල් කරලා බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තුනේ බෞද්ධ කියන තැනත්තා මේ ශාසනයට බැඳෙනවා. මේ ශාසනයට බැඳෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා මුලමැද අග වශයෙන් නෛර්යානික ධර්මය දේශනා කරනවා. කල්යාණ වූ ධර්මය. ඒ ධර්මයේ ඇහෙන පින්වන්ත කුල පුත්‍රයා. ඒ ධර්මයේ ඇහෙන පින්වන්ත කුල පුත්‍රයා මේ ශාසනයට ඇතුල් වෙනවා කියලා. හරි. එදා බුදුරජාණන් වහන්සේ දඹදිව තලයේ උපදිනකොට ඉපදෙනකොට බුදු කෙනෙක් පහළ වෙනකොට බෞද්ධ හිටියද? නෑනේ. එක්කෙනෙක්වත් හිටියේ නේද? ඔක්කොම අන්‍ය ආගමික අන්‍ය තීර්ථක මිනිස්සු නේද? එතකොට ඒ කාලේ ඒ ඇත්තෝ බෞද්ධ වෙච්ච හැටි මතකද? මේ බණ ඇහෙනවා. බණ ඇහිලා දැන් අපි මිරිගුව ගැන කිව්වා. දැන් මොන ඔය ඇස් ඇහැ කන නාසය ගිනි ගොඩවල් වගේ කියලා කිව්වා. මේවා තෘප්තිමත් වෙන්නේ නැහැ කියලා කිව්වා. ඒ ඒ වගේ කියනකොට අපි විමසලා බලන අපි ගැන ඇත්ත නේද? මට මෙච්චර කල් මේක තේරුන්නේ නැහනේ. නේද? මෙච්චර කල් මේක තේරුනේ නැහනේ. තණ්හාව නේ නම් ඔක්කොටම හේතුව. කොහොම මේක ඉවරක් වෙන්නේ නැහනේ. බාහිර ලෝකේ හදලා ඉවරක් වෙන්නේ නැහනේ. ওই වගේ කාරණාවල් ඇහෙනකොට මේ බ්‍රාහ්මණය මෙන්න මෙහෙම උදම් මනනවා. අභික්කන්තම් භෝගෝතම අභික්කන්තම් භෝගෝතම සේයතාපි භෝගෝතම නික්කුද්ධිතං වා උකුද්ධේය පටිච්චන්නං වා විවරෙය්‍ය යටිකුරු වෙලා තිබ්බ දෙයක් උඩුකුරු වුණා වගේ. හරි. වැහිලා තිබ්බ දෙයක් ඈරුණා වගේ. ජීවිතය ගැන එහෙම දැක්මකට ආවා කියලා මේ කියන්නේ. හ්ම්. මට මෙතන කල් තේරිච්ච දෙයක් තේරුණා කියලා මේ කියන්නේ. එහෙනම් අන්න එහෙම කියලා මොකද කරන්නේ? අද පටන් මාව බෞද්ධ පාසකයෙක් කොට දරත්වා කියලා. හරිද? බෞද්ධ උපාසිකාවක් කොට දරත්වා කියලා බෞද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ පේන්න හිතේ නැත්තම් ඈතකන සමහර තැන්වල බ්‍රාහ්මණය මොකද කරේ? සමහර බ්‍රාහ්මණය. මේ වගේ උස පුටුව ගෙනා හිටියනම් බෑස්සපල්ලහැට. හරි. බැහැලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න පැත්තට හැරිලා ඇඟිලි බැඳ ඉන්න පැත්තට හැරිලා කොහේ හරි තැනක මේ පැත්තේ තමයි ඉන්නේ කියලා ඇඟිලි බැඳගෙන ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචර්ණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු මේ විදිහට බුදු ගුණ කියමින් සරණාගමනය සිදු කරගත්තා. ඒ හැඟීමෙන් බුදු ගුණ දැනিলা බුදු ගුණ දැනিলা බුදු ගුණ කියලා මම අද පටන් බුදුන් සරණ යනවා කියලා අදිස්ථානයෙන් කටයුතු කරා. දැන් මම අහනවා අහනෝ නෙවෙයි ප්‍රත්‍යවේක්ෂාව මම බුද්ධං සරණං ගච්ඡාමි කියලා කොච්චර කියලා තියෙනවද? මට එහෙම දැනුණාද? මොකුත් කියන්න එපා. තමන් විමසලා බලන්න තමන්ගේ පැත්ත. හැමෝම විමසලා බලන්න මම බුද්ධං සරණං ගච්ඡාමි කියන මට මේ ලෝකේ වෙන කිසිම දෙයක අවශ්‍යතාවයක් නැහැ මං තෙරුවන් සරණ ගියා මං බුදුන් සරණ යනවා කියලා දැනුණාද? ඒ වගේම ඉතිපිසෝ ගාථාව කියනකොට නේද බුදුරජාණන් වහන්සේට වන්දනා කරන බව වන්දනා කරනවා බුදු ගුණ කියනවා කියලා දැනුණාද කියලා බලන්න අපි මේක කියනකොට තේරුණාද දැනුණාද එහෙම හැඟුණාද කියලා අවංකව බලන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියනට එහෙම දැනුනේ නැත්තම් මං තාම බෞද්ධෙ නෙවෙයි බෞද්ධෙ නෙවෙයි මොන හාල්යද බුදුහාමුදුරුවෝ සහතික එහෙම ලියාගන්න කිව්වද මම උපැන්නේ මම බෞද්ධ. දරුවන්ගෙන් දෙමව්පියන්ගෙන් කොහොමද දරුවෙක් බෞද්ධ වෙන්නේ කියලා එහෙම එහෙම ලියාගන්න ක්‍රමයක් තියෙනවද? නෑ නෑ එහෙම එහෙම උරුම වෙන එකක් නෙවෙයි මේක. මේක හැංගීමෙන් හැංගීම වෙන එකක්. තාත්තගෙන් අම්මගෙන් එන්න ඕනේ දරුවන්ට බුදුජානක වහන්සේ ගැන සරණාගමණයට අවශ්‍ය කරන දේවල් ටික තමයි දෙමාපියන්ගෙන් දරුවන්ට උරුම වෙන්න ඕනේ. නැත්තම් දරුවන්ට දරුවෝ බෞද්ධ වෙන්නේ නැහැ. අද දැනට බලනකොට වැඩිපුර ප්‍රමාණයක් බෞද්ධ නෙවෙයි. හරි. ඒක තවත් ඉස්සරහට යනවා. දැන් මේ සාමාන්‍ය පෙළ ළමයින්ගේ මේ සමත් වෙන ප්‍රමාණය අඩු වෙනවා අනිත් විෂයන් වලින් හින්දා කියලා බුද්ධ ආගම කියන විෂය සාමාන්‍ය පෙළ විශේෂාරයෙන් අයින් කරන්නත් ලෑස්තියි. හරිද? ඒතර ළමයින්ට හොඳ සංස්කෘතියක් හැදෙන්න යන්නේ. සරණාගමනයක් නැති බෞද්ධයෝ නේද? හරියට ඒක එතකොට අර රංගමඩලේ රංගපෑම වගේ. කවදාක්වත් දැකත්තක් දැකලා නැති අය ගොයන් නැටුම් නටනවා කියලා කියන්නේ. නේද? දැකත්තක් දැකලා නැත්නම් ඒකට ඉතින් ඒ වගේ තමයි. එතකොට තියෙන්නේ බෞද්ධ රංගමඩල ඉදිරියේදී තියෙන්නේ හැඟීමක් නැති අය බෞද්ධ රංගපෑම සිද්ධ කරනවා. ඒක ලොකු මල් වට්ටි තියාගෙන උඩින් යනවා, පූජාවල් ලොකුවට කරනවා. ඒ වගේ නේද බෞද්ධයයි රංගපාන්නෝ ඉදිරියේදී බෞද්ධ නළුවෝ, නිලියෝ හරියට වන්නේ ඡාය වටේ ජයසිරි මාබෝධින් වහන්සේ වටේ නේද? ඇයි? ඒකත් මොකටද? தত্ত্বය தত্ত্বය ප්‍රදර්ශනය කරන්න ලොකු පූජාවන් කරලා කිසිදු හැඟීමක් නැතුව බහලා යයි. ඉතින් ඒ ඔක්කොටම හේතුව නිවැරදිව බෞද්ධයෙක් නොවීමේ සහ ළමයින්ට ඒ අපිට උරුම වෙච්ච දේ නියම විදිහට උරුම නොකිරීමේ සාපය අපිට වදිනවා. කිසි කතාවක් නැහැ. එහෙනම් අපි හරියට බෞද්ධ ධර්මයට අනුව කටයුතු කරන්න ඕනේ. මේ සඳහා තමයි පින්වත්නි අපි පැහැදිලිවම ওই ලෞකික අරමුණු පසකලා හරි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් මට ලැබෙන අභ්‍යන්තර සැනසීම මොකද්ද කියලා හොඳින් විමසලා බලන්න මම එහෙම එකක් ලබාගෙන තියෙනවද කියලා බලන්න ඕනේ. එන්න ඒකටයි අපි බුද්ධානුස්මති භාවනාවක් විදිහට භාවනාවක් විදිහට බුදුර අනුස්සති කියන්නේ නැවත නැවත මෙනෙහි කිරීමයි. ඒතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ නැවත නැවත නැවත නැවත මෙනෙහි කිරීම බුද්ධානුස්සතියයි. හරිද? ඉතින් බුදුරජාණන් වහන්සේ ගැන ලොකු හැඟීමක් ඇති වෙන්නේ ජාතක කතා ආදියෙන් අපි ලබා ගන්නා වූ බෝධිසත්ව චරිතය අපිට මේ ශාසනික නිර්මාණය සඳහා මොනතරම්නම් කැපකිරීමක් කරාද කියන එක තේරෙනකොට දන්නව පුදුම වැඩක් වෙනවා. මහා බෝධිසත්ව ගුණාංගයන් මහා බෝධිසත්වයන් වහන්සේගේ මේ මහා කැපකිරීම අපිට දැනෙනකොට අපිට පින්නත් මේ ප්‍රාණඝාත කරන්න යනකොට බුදුහාමුදුර මතක් වුණා. හොරකමක් කරන්න හදනකොට විපාක පැත්තකින් තියලා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මම උපාසකෙක් උපාසිකාවක් මේක ලෝකෙට හෙලිපෙහෙලි වෙනකොට බෞද්ධයන්ටයි මහා හානිය වෙන්නේ කියන අදහස ආවොත් නේද බලන්න මේ බෞද්ධ රට බෞද්ධ රට ලෝකයේ හොඳ දේවල් වලටද ප්‍රසිද්ධ වෙගෙන යන්නේ නරක දේවල් වලට ප්‍රසිද්ධ වෙගෙන යන්නේ. එහෙනම් තේරෙනවද බුදුහාමුදුරුවෝ ගැන හැඟීමක් නැහැ කියලා අපිට. අපේ නිර්මාණය අපේ රටේ නිර්මාණය අහස උසට බැඳී දාගැබ් නේද ගොඩ නැගිලි අතීත ශ්‍රී විභූතිය මනමින් කියාපානවා වෙනත් ගොඩ නැගිලි වලට වැඩිය බෞද්ධ ධර්මයට අනුව ගොඩ නැගිච්ච ගොඩ නැගිලි විශාලයි නේද ඒ මොකද ශ්‍රද්ධාව ඒකට අපේ අතීතය ගොඩනැගෙන්නේ අපේ සංස්කෘතිය ගොඩනැගෙන්නේ බෞද්ධ ධර්මයත් එක්ක මූලික වෙලා. නමුත් අද නේද? අද තත්ත්වයේ තියෙන භයානකකම තමයි අද ඒවා ප්‍රදර්ශනය සඳහා විතරයි අපි බෞද්ධ ධර්මයේ මූලික කරගෙන කටයුතු කරන්නේ නැති හැඩක් තියෙනවා. ඉතින් ඒක නිසා වෙන් අපිට සිද්ධ වෙනවා මේක සමාජගත කරගන්න. මේ ඔක්කොටම ඉස්සෙල්ලා මගේ පැත්තෙන් හැම වෙලේම බුදුරජාණන් වහන්සේ ගැන හැඟීමක් ඇති වුණොත් මම ළඟ ඉන්න අයට ඒක බොරනවමයි. ඒක හැටි. නේද? ඕනම දෙයක් ගැන ඉන්න අර කියන්නේ කක්කුට්ටා ඇදේට ගිහින් අනිත් අයට පැටවුන්ට කෙලින් යන්න කිව්වට යන්නේ නැහැ කියලා. එහෙනම් මට ටිකක් හරි ධර්මය ගැන බුදුරජාණන් වහන්සේ ගැන හැඟීමක් තියෙනවා නම් අඩුම තරමින් මගේ හිතේ වැරද්දක් කරන්න යනකොට බුදුරජාණන් වහන්සේව මතක් වෙන තත්යකට මගේ හිතපත් කරගන්න ඕනේ. මේ ඔකොටෝම ඉස්සෙල්ලා එහෙනම් මේක බලා ගන්න ඕන කවුද? ඔය පැත්තෙන් දෙන්න උත්තරේ දැන්. ආ ඒ උත්තරේ ඔබ වහන්සේ. එහෙම කියන්න ඕනේ. නේද? ඇයි එහෙම කියන්න ඕනේ නම් ඔබ වහන්සේ තමයි ඉස්සෙල්ලාම ඔක් කරන්න ඕන. ඔව්. ඇයි? මං කන්නේ, බොන්නේ, ඉන්නේ, යන්නේ, බෙහෙත් බොන්නේ කවුරු හින්දාද? ඒ ඔක්කොම ටික ලෑස්ති කරලා දීලා පිරිනම් පෑවේ කවුද? බුදුරජාණන් වහන්සේ. ඇයි මම එහෙම කියන්නේ? මේ අතු දාණය අරන් ඇවිල්ලා අපේ පන්සලට දාණය අරන් ඇවිල්ලා මොකද්ද කරේ? මට ওই පාඩම කියලා දුන්නා. හරිද? මම ඒක තේරුම් ගත්තේ නැහැ. දාන ටික අරගෙන ඇවිල්ලා අතවත් තියන්න දුන්නේ. මටවත් අත තියන්න දෙන්නේ නැහැ. මොකද කරන්නේ? අග්‍රභාගය කියලා කොටසක් වෙන් කරනවා එකේ. වෙන් කරලා හ්ම් ඔක්කොටම ඒ වෙනකන් අපිට තහනම්. හරිද? අල්ලන්නවත් බැහැ මේ අපිට දාන අරගාට ඒක තහනම්. කොයි වෙලාව වෙනකන්ද? බුද්ධ පූජාව තියෙනකන්. නේද? එහෙනම් ඇත්තනේ බොරුද කියන්නේ? එහෙනම් කිහියත්ෝ ගේන දානේ අග්‍රභාගය කාටද? බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ අපිට කියන්නේ එහෙනම් ඉතිරි ටික කණ එකයි ඇත්තේ. ඇත්තම තේරුම ඒකනේ. එහෙනම් මට දානි හම්බෙන්නේ කවුරු හින්දාද? බුදුහාමුදුරුවෝ හින්දා. නේද? එහෙනම් ඒ සියලු දේ එහෙමයි විසුණු වහන්සේ නමකට. එහෙනම් ඒකට ණයයි අපි. ඒ ණය දැනෙනවනම් නේද? මට පුළුවන් ද කියන්නේ වැරද්දක් කරද්දී තදින් දැනෙන්නේ මම ওই ටික මෙනෙහි කරලා තිබ්බ විතරයි. හරි? මෙනෙහි කරලා තිබ්බොත් විතරයි. ඒකට අපි බෞද්ධත්ව විදිහට මේ රට බෞද්ධ රටක් විදිහට ලෝකයේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ඊටාම දුස්සීලකම් පාවාදීම් නරක වැඩ එහෙනම් මේ තමයි ථේරවාදී බෞද්ධ ධර්මයේ විසින් රටට දීලා තියෙන දායාදය කියලා මුළු ලෝකෙම අපිට කියනවා. හ්ම්. එහෙනම් බෞද්ධකම ගැන බෞද්ධ ධර්මය ගැන ලෝකෙට විශ්වාසය නැති වෙගෙන ඇවිල්ලා තියෙනවා. එහෙනම් බෞද්ධ කියන රට අන්න ජීවත් වෙන හැටි අන්න බෞද්ධකම හින්දා අන්න අර කට්ටිය දුප්පත් වෙලා හොඳටම. බෞද්ධකම හින්දා කිසිම නේද? කිසිම දියුණුවක් නැහැ. කිසිම චාරයක් නැහැ. හැසිරෙන්න දන්නේ නැහැ. කතා කරන්න දන්නේ නැහැ. නේද? මේ ඔක්කොමත් එක්ක අපි බෞද්ධකම කියලා එකක් කියා ගන්න ඕනේ. ඒ ඔක්කොටම හේතුව බුදුරජාණන් වහන්සේ ගැන නියම හැඟීමක් අපිට නැතිකම. මේක හැමෝම කරන ලොකු වැරද්දක්. ජයසිම්මා බෝධින් වහන්සේ ළඟට ගිහලා මොකද කරේ? ලෞකිකත්වයෙන් ඔබට තියෙන ධර්මය තුල ඉඳගෙන එහෙම ධර්මයක් දේශනා කරපු සම්මා සම්බුදුරජාණන් වහන්සේ මතක් කරගන්න තියෙන ජයසිංහ අවබෝධින් වහන්සේ අභියසර ගිහිල්ලා අපි දැන් අනිත් පැත්තේ බැනගෙන හිටියේ. දැන් එන්නේ අපිටයි චෝදනාව. හරි. ළඟට ගිහිල්ලා මොකද කරන්නේ? අතිකාරමක් දෙනවා. අතිකාරමක් කියන්නේ ඇඩ්වාන්ස් එකක් දෙනවා. හරි කොයි වගේද මෙන්න මේ වැඩේ කරලා දුන්නොත් මම උදේට කෑම ටිකක් අරන් එනවා බලන්න මේ කතාව කොච්චර කැතද කියලා නේද එහෙමද නැද්ද කියන්නේ නිකන් කෑම ටිකක් නෙවෙයි කිරිබත් ටිකක් එකක් කියන්නේ උදේට කිරිබත් ටිකක් ගෙනත් දෙනවා අහවල් දවසේ. හැබැයි මේ වැඩේ කරලා දෙන්න ඕන. එතකම් මෙන්න මේක තියාගන්න කියලා සුදුරදි කෑල්ලක් ගැට ගහලා හරිද? පඳුරක් ගැට ගහනවා කියන්නේ මොකද්ද? එහෙම එකක් ඇඩ්වාන්ස් එකක් නේ දුන්නේ. ඈ? අල්ලසක්. අල්ලසක් ඇඩ්වාන්ස් එකක් දෙනවා බුදුහාමුදුරුවන්ට. ඒකත් කියන්නේ මොකද්ද? කිරිපිඩු දානයක් අරන් එනවා මේක මේ වැඩේ වුණොත්. ඒකත් කොන්දේසි සහිතයි. වැඩේ කරලා දෙන්න බුදුහාමුදුරුනේ. එතකොට මම ඉගෙනත් දෙන්නම් කෑම. ඔන්න අපි බෞද්ධයෝ අපේ ළඟ තියෙන දේ වරද්දගෙන අපි අනිත් අයට පාලකයින්ට අනිත් අයට කෑ ගහන්න යනවා. නේද? ඇයි අපිට බැරි මේ වෙනස් කරන්න? මේ ඔක්කොටම හේතුව බුදුරජාණන් වහන්සේ ගැන අපිට ගැඹුරු හැඟීම් නැතිකම. හරි. බුද්ධත්වයටපත් වුණා. බෝධිසත්වයන් වහන්සේ ඉපදුණා. පිරිනිවන් පෑවා කියලා මොකද කරන්නේ? දානවා පාටි. කෑ කහනවා සින්දු කියනවා ඔලු බක්කු නටනවා හ්ම් එක එක විකාර විස්කාර පටන් අරගෙන හැඟීම නැතිකම එක පැත්තකින් නේද මේවා කාලයක් තිස්සේ කොහොමද වෙසක් කියලා පටන් අරගෙන වෙසක් කලාපයක් කියලා දැන් අපේ දරුවෝ එක යන්නේ වෙසක් කලාපෙට ඒකේ තොරණ තියෙනවා තොරණත් එක්ක සෑනකෙලි වෙසක් කූඩු ඒ වෙසක් කූඩු හොඳයි තොරණ හොඳයි ඒවල තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ඉපදෙච්ච හින්දා අපේ දරුවන්ට කතුරුවන් තියලා පදින්න හම්බ වෙනවා බුදුරජාණන් වහන්සේ පිරිනමම් පෑපු හින්දා අපේ දරුවන්ට මාර්ගලින්ද බලන්න හම්බ වෙනවා අපේ පුංචි දරුවන්ට නාකල්ද මොකද්ද බුදුහාමුදුරු ඉපදුනා කියන්නේ නේද පිරිනමම් පෑවා කියන්නේ බුදු වුණා කියන දවස හොඳයි බොහොම සන්තෝෂ වෙන දවසක් සංවේගය උපද්දවන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල අපි අමතක කරලා දාලා කෑ ගහන හූ කියන තත්යකට පත් වෙලා තියෙන ඔය ඔක්කොටම හේතුවක් තියෙනවා. මේ සිද්ධි කියලා නෙවෙයි මං. හේතුව තමයි බුදුරජාණන් වහන්සේ ගැන නියම අදහසක් නැතිකම. හරි ඔක්කොම නෙවෙයි. මම මේ කියන්න උත්සාහ කරන්නේ මේ තියෙන අය ඒක වැඩි කර ගන්න ඕනේ. නැති අයගේ තුල ඒක ඇති කරවන්න කටයුතු කරන්න ඕනේ. මේකට අපි බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කරන වාරගාන වැඩි කරන්න ඕනේ. එතකොට දැනට අදහස් තියෙන අය බලන්න ඕනේ ප්‍රාණඝාත කරන්න කියලා දැනට හොඳ අදහස් තියෙන අය ඉන්නවා. ඇතරම ඉන්නවා. ගොඩක් අය ඉන්නවා. ඒ අය බලන්න ඕනේ මේක ඇද්ද? ප්‍රාණඝාතයක්, අදත්තාදානයක්, කාමයේ වර්ධව ඇතිරීමක් එතකොට යම් කිසි ඔය වගේ මොනවා හරි වැරදීමක් කරන්න යනකොට වැරදීමක් වෙන්න එනකොට තමන්ගේ හිතෙන් නැగిලා එනවද කියලා බලන්න බුදුහාමුදුරුවෝ නෑ කියලා මේක පුරුදු කරන්න ඕනේ. හරි. පළවෙනි බුද්ධානුස්සතිය තමයි බුද්ධ වන්දනාව. නිවසේ බුද්ධ බුද්ධ වන්දනාව බුද්ධානුස්සති භාවනාවක් වගේ වෙන්න ඕනේ. ඒකට එක තැනක් හදාගන්න ඕනේ. මෙන්න මේව අදහසක් දවසකට එක සැරයක් හැමෝටම තියෙනවා. මට ඇත්තටම අදහන්දෑවේ බුදුහාමුදුරු හම්බුණා. ජීවමාන බුදුන් වහන්සේගේ ඉදිරියට මට යන්න හම්බුණා. බුදුරජාන් වහන්සේ මට මොනවා කියයිද? මං වගේ කෙනෙක් මං වගේ චරිතයක් මගේ සියලු අභ්‍යන්තර බුදුරජාන් වහන්සේ දැනෙනවා. පරචිත්ත විඥානනේ තියෙනවා. නේද? මගේ නම කියලා බොහොම හොඳයි උපාසක මහත්තයා. බොහොම හොඳයි කියලා සාදුකාරයක් දෙයිද? ඒ තරමට මම අවංකව සත්‍යවාදීව ධර්මානුකූල ජීවිතයක් ගත කරනවාද කියලා ඇතුලෙන් බලන්න සාදු සාදු සාදු මේ තනත්තාගේ මේ කටයුත්ත නේද මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිප්පලි තරුණයා විදිහට බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගිය වෙලාවේ කොහොමද නේද ඒ කරපු වන්දනාව දැකලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ වන්දනා කරපු විදිහ දැකලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොහොමද මේ තනත්තාගේ මේ තියෙන ශ්‍රද්ධාව කොච්චරද කියනවනම් ඉදිරියෙන් ඉන්නේ මේ වන්දනාවට සුදුසු නැති ගුරුවරයෙක් නම් ඔළුව හත් කඩකට පැනනවා කියලා. ඒ තරම් සංසාරගතව පුරුදු කරගත්ත ශ්‍රද්ධාවක් තියෙනවා. දැක්ක පළවෙනි වෙලාවෙම මොකක්ද? දැක්ක පළවෙනි වෙලාවෙම බුදුරජාණන් වහන්සේ බහැ දැක්ක එන අදහස මොකද්ද? මේ මගේ එකම ශාස්ත්‍රවරයන් වහන්සේ කියන හැඟීමෙන් හැඟීම ප්‍රබලව නැగిලා ආවා. ඒ සංසාරගත පුරුදු කරගත්ත ශ්‍රද්ධාව. හරිද? බුදුරජාණන් වහන්සේ වගේ මහා උත්තරම චරිතයක් අපේ ජීවිතයට එකතු කරගත්තාම අපිට කාගේවත් ඔය හරියට ඒ දේ එකතු කරගත්තොත් පින්නත් නේ ජීවිතේ තනි වෙලා නැහැ. අපි කරන හොඳ වැඩ අපි කරන බොහෝම බොහෝම වටින වැඩ තියෙනවා අපේ ජීවිතවල. හුඟක් අයට ඒ වටිනාකම් තේරෙන්නේ නැහැ. අදම මිනිස්සුන්ට මහත්මා ගතිගුණ වල වටිනාකම තේරෙන්නේ නැහැ. යහපත් ගතිගුණ වල යහපත් වැඩවල වටිනාකම තේරෙන්නේ. ඒකෙන්ද ඒවට යාලා හරියට නිඳා කරනවා. මම හැම වෙලෙම මනින්නේ එයාලගෙත් එක්ක සංසන්දනය කර කර මගේ ජීවිතේට මම හොඳ වැඩ කරලා වටිනාකමක් දෙයි කියලා. ඒක පැත්තක දාන්න. හරිද? මං ඊටා යහපත් හොඳ වැඩක් කරනවා නම් ඒ හොඳ වැඩේට වටිනාකම දෙන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. ඒක මම දැනගන්නේ කොහොමද? ඒක මම දැනගන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තියෙන මනසේ ජීවත් වෙන්න ඕන විදිය හිතන්න ඕන විදිය ක්‍රියාත්මක කරන්න ඕන විදිය. මගේ ජීවිතේ මම සංසන්දනය කළ බලනවා. කවුරු මාව මේ ලෝකේ කවුරු මාව අනුමත කරේ නැතත් මම මාව බුදුරජාණන් වහන්සේ මාව අනුමත කරලා ඇත. එහෙනම් මට කාගේවත් දේවල් වලින් ඇති වැඩක් නෑ. මම බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන විදිහට ජීවත් වෙනවා. හරි. ඇයි මට බැරි එහෙම කරන්නේ? ඒකට දවසකට එක සැරයක් නිවැරදි බුද්ධ වන්දනාවකට හැමෝම පුරුදු වෙන්න. යන්න බුදු පිළිම වහන්සේ ළඟට ගිහිල්ලා අපි මේ පිළිම වන්දනා කරන, ගස්ගල් වන්දනා කරන අය නෙවෙයි. අපි වන්දනා කරන්නේ කාටද? බුදුරජාණන් වහන්සේට. ඇයි මම එතකොට පිළිමයක් ළඟට යන්න කිව්වේ? ගෙදර ගෙදර කැබිනට් උඩ දීලා තියෙන තාත්තගේ ෆොටෝ එක. ඒක තාත්තද කාඩ්බෝඩ් කැල්ලක්ද? ඒක කාඩ්බෝඩ් කැල්ලක්. හැබැයි ඒකේ සතහන් වෙලා තියෙන ඡායාව. නිසාවෙන් මට තාත්තා මතක් වෙනවා. එහෙනම් තාත්තව මතක් කරගන්න මම අර වගේ ඡායාරූපයක් භාවිත කරනවා. ඒ වගේ බෝධින් වහන්සේ, බුදු පිළිම වහන්සේ, චෛත්‍යරාජන් වහන්සේ මොකටද? බුදුරජාණන් වහන්සේ මතක් කරගන්න. ඒ මතක් කරගෙන වන්දනා කරන්න. එහෙනම් මම බුදු පිළිම වහන්සේ නමක් ළඟට ගිහිල්ලා වන්දනා කරනවා. කොහොමද යන්නේ තෙන්ට? මට ජීවමාන බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණොත් බුදුරජාණන් වහන්සේ ඉදිරියට මට යන්න හම්බුණොත් බුදුහාමුදුරුවන්ට මොනවා කියයිද? මම පළවෙනියෙන්ම මම කියන්නේ මටත් එක්කයි මේ කියන්නේ කියලා. මං යන්න ඕන බුද්ධ වන්දනාවට එහෙම ගිහිල්ලා බලන්න ඕනේ බුදුහාමුදුරුව මට මොකක් කියයිද කියලා. සමහර විට හිස් පුරුෂය, මෝග පුරුෂය කියලා දස් කියයි. නේද? කොහොමනම් හරියන්නේ නැහැ. එහෙම නැත්තම් කියයි නේද? ප්‍රමාදයි, තාම ප්‍රමාදයි. නේද? නැත්තම් කියයි ওই දරුවෝ කියලා හිතෙන බැඳීම් වැඩි. නේද? ওই ඉඩකඩම් ගැන තියෙන ආසාව වැඩි. ඔබ කොච්චර කල් තියාගෙන හිටියද? සසර කොච්චරනම් ඉඩම් එක දිව්වද? ගෙවල් එක්ක දිව්වද? දරුවෝ එක්ක දිව්වද? ඒ දෙනත් පැටියා පිටිපස්සේ යනවා. ලැජ්ජා නැද්ද? නේද? එහෙම කියයි. එහෙනම් තුන් ලෝකාග්‍රෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේ අපි හොයාගන්නේ කොහොමද? ධර්මයත් එක්ක ධර්මයත් එක්ක සංසන්දනය වෙලා මගේ හිතට දැනෙයි දවසකට එක සැරයක් බුදුහාමුදුරුවෝ හම්බෙන්න. නේද? බුදුරජාන් වහන්සේ මුණ ගැහෙනකොට ඒ විදිහට බුද්ධ වන්දනාව කරන්න යන්න. ගියාම Tamanට දැනෙයි. Tamanගේම තියෙන ධර්ම නුවණ තියෙන්න ඕන හැබැයි. නැත්තම් මේ කියන කතාව විහිළුවක් වගේ වෙනවා. කෙනෙකුට මම මේ කිව්ව කතාව විහිළුවක් වගේ දැනේ. මේ මොන විකාරයක්ද? බුදු පිළිම ළඟට යන්නකොට බුදුහාමුදුරුවෝ හම්බෙන්න යනවා වගේ. ඔව් ඉතින් ඊට වැඩිය විහිළුවක් එහෙනම් ගිලම්පසේ ගිහින් තියෙන එක. පෑන් එක තියෙන එක. පෑන් එකක් තියෙන්නේ මොකටද? ජීවමාන බුදුරජාණන් වහන්සේ ළඟට යනවා වගේ හැඟීමකින්. නේද? එහෙනම් බුද්ධ වන්දනාව බුද්ධානුස්සතියක් කරගන්න කියලා මේ කියන්නේ. ඒක නිකම්ම ඔහේ යන බුද්ධ වන්දනාවක් කරන්න එපා. පන්සලට ගිහිල්ලා බුද්ධ වන්දනාව කරනෝ නිකම්ම ඔහේ ලිස්සලා යන එක තේරුමක් නැති එකක් කරන්න එපා. හරිද? ඉතින් මට මතකයි මගේ පුංචි කාලේ මගේ සීයා මාව එකතු කරගෙන ලොකු බුදුපිළිම වහන්සේ නමක් ළඟට ගිහිල්ලා විහාරස්ථානයට එක්කන් ගියාම පැත්තකට වෙලා ඉඳලා අර ඔළුවේ බඳින සුම්බරේ ගලවලා ඒක එලලා එකත් පස්සෙ ඉඳලා දණ්ඩ නමස්කාරයෙන් දණ්ඩ නමස්කාරය නෙවෙයි පසඟ පිහිටවලා තුන් සැරයක් වන්දනා කරනකොට මම බලන්නේ 100 දිහා මට මොකුත් තේරෙන්නේ නැහැ. ඉතින් අපි බලන්නේ 100 දිහා කොහොමද? මාගේ ඉන්න වීරයා මෙන්න හතර ගාතු දාලා වැටිලා. එහෙනම් උඩින් ඉන්නේ මහාවීර. නේද? එහෙමයි ශ්‍රද්ධාව උපදින්නේ. බුදුරජාන් වහන්සේට මම හරියට වැන්දොත් මගේ දරුවා වෙනවා. ඒ දවසකට එකවතාවක් හරියට බුද්ධ වන්දනාව කරන්න බුද්ධානුස්සතියක් වැඩෙන විදිහට පුළුවන් නම් අපි හෙට කතා කරමු. හෙටෙන්ද ගිහිල්ලා බෝධිසත්ව ගුණ බුදු ගුණ ආදී දවසකට එක් වතාවක් අපි මෙනෙහි කරන්න පටන් ගත්තොත් දේවතාවක් මෙනෙහි කරන්න පටන් ගත්තොත් ටික දවසක් යද්දී අපි පින්නත් මේ නිවැරදිම වෙනස බලන්න අත්දකින්න කියලා මම කියන්නේ. මොකද්ද නිවැරදිම වෙනස? Tamanට තේරෙයි. මං ළඟ මාව අනුමත කරමින් මගේ ජීවිතය ළඟ හැම නිමේෂයකම හරියට නිකන් අපිට සමහරවිට හැම වෙලෙම අපේ ළඟ ළඟින්ම ඉන්න අපිට හිතවත් වෙන්න යාළුවෙක් මතක් වෙන්නේ නිකන් සාමාන්‍යයෙන් වැඩ වැඩපොළ කරගෙන යද්දී හොඳ යාළුවෙක් ඉන්නවනම් එතන මොන හරි කරන් ඉස්සෙල්ලත් අහනවා නේද හරි ඇතුළා ඇතුළාන්තයෙන් ප්‍රීතියක් උපදිනවා හොඳ කෙනෙක් අපිට කවුරු හරි ඉන්නවා හොඳ ගතිගුණ තියෙන්න ඕනේ හැබැයි හිත රිද්දවන්නේ නැති වෙන්න ඕනේ නේද එහෙම අනේ අනේ අනේ කොච්චර හොඳද කියලා නේද අන්න එහෙමනේ හිතෙන්නේ අපිට ඒ වගේ දසදහස් ගුණයක් හැඟීමක් බුදුරජාණන් වහන්සේ ගැන ඇති වෙනවා. අනේ මට බුදුරජාණන් වහන්සේ ඉන්නවනේ කියලා තමන්ගේ අතුලාන්තයේ නිබඳව බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා වාගේ හැඟීමක් බෞද්ධය තුළ තියෙනවා. බුදුහාමුදුරුවෝ ඇපේට තියාගෙන තමන්ගේ ජීවිතය ඉස්සරහට ගෙනියන්න පුළුවන්කමක් ඇති කරගන්න ඕනේ. ඒ සඳහා බුදු ගුණ, බෝධිසත්ව ගුණ, බුදුරජාණන් වහන්සේගේ ජීවිතය, ඉතිහාසය හොඳින් හදාරන්න ඕනේ ඒක හොයලා බලන්න ඕනේ ඒ ගුණාංග තමන්ගේ ජීවිතයට දැනෙන්න ඕනේ වැඩ කරගෙන යද්දී එහෙම කෙනාට ප්‍රතිරෝධයක් හැදෙනවා අකුසලයට හිතෙන් නැగిලා එන අකුසල් ඇවිල්ලා පින්නත් මේ වචනයෙන් පිට වෙන්න ඉස්සෙල්ලා හිතෙන් නැగిලා එන අකුසලයන් ඇවිල්ලා ක්‍රියාව බවට පත් වෙන්න ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේගේ පිළිබඳ ගුණාත්මක මතකයක් තමන්ගේ හිතෙන් නැగిලාවිලා පිස්සුද පිස්සුද මම මේ වගේ වැඩක් කරන්න මගේ ශාස්ත්‍රයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේගේ තුල ජීවිතය નિවැරදි කරන්න එහෙම ශක්තියක් ගත්තේ ඒ මහා උත්තමයා හැස්තිස් මස්ලිය දන් දෙමින් එවැනි ශක්තිමත් ජීවිතයක් සකස් කරගත්තේ සංසාර ජීවිතේ හැපේට තියාගෙන අපිට නිවෙන්න හරිද ඒ උඩින් සියලු දුක් නැති කරගන්නයි එච්චර දුක් විඳින්නේ. ඉතින් එහෙම බෞද්ධයෝ විදිහට හැදෙන්න ඕන අපි අපේ තුල සමස්තයක් වශයෙන් ගත්තාම ප්‍රතිසතයක් වශයෙන් ගත්තාම යම් පිළිහිමක් තියෙනවා. එහෙනම් අපිට වැඩක් තියෙනවා කරන්න. ඉස්සෙල්ලා බුද්ධානුස්සතිය වඩන්න අපි සිකුරාදා කතා කරමු. කොහොමද මේක සමාජයට අරගෙන යන්නේ කොහොමද අපේ දරුවෝ සකස් කරන්නේ සඳහා කළ යුතු වැඩ පිළිවෙල මොකක්ද බුදුහාමුදුරුවනේ මගේ යුතුයකම මොකක්ද මම කරන්න ඕනේ කියලා අපි සාකච්ඡා කරමු සමාජ කතිකාවතක් විදිහට මේ தත්ත්වය සකස් කරගන්නේ කොහොමද කියලා. ඉතරහනේ සිකුරාදා දිනය දක්වාම අපි අද පටන් කතා කරනවා මේ தත්ත්වය වර්ධනය කරන්නේ කොහොමද. අනිකම තහන්නම් මේ ටික අහන් ඉඳලා පහන් සංවේගයක් ඇති වුණාද නැද්ද? ඒ සංවේගය කොච්චර වෙලා තියෙද? සමහර විට ඉක්මනට ඉවර වෙයි. ඒක දිගටම තියාගත්තොත් තියාගන්න මොකද කරන්න ඕන? මේ කියපු දේවල් වලට තව බොහෝ කර්ම එකතු කරගෙන නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. හරිද? අන්න එහෙම මෙනෙහි කරපුවාම තමයි මේ කුසලය එක දිගට පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. නැවත නැවත නැවත නැවත මෙනෙහි කරනකොට මොකද කියන්නේ? අනුස්සති කියලා. බුදුහාමුදුරුවෝ කියන්නේ නැවත නැවත මෙනෙහි කරනකොට මොකද කියන්නේ? බුද්ධානුස්සති කියලා. හරි. හොඳයි. හැම දිනම වෙනින් ප්‍රාර්ථනා කරනවා අධිෂ්ඨාන කරනවා තමන්ගේ ජීවිතය නිවැරදි කරගෙන අන් අයගේ ජීවිතත් නිවැරදි කරගෙන මේ බුද්ධ ශාසන චිරස්ථිතිය සඳහා මහා සේවයක් සිදු කරන ජේෂ්ඨයෙක් ශ්‍රේෂ්ඨයෙක් වෙන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති Thank you.